නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාවේති කුසලා ධම්මා ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනාති සදහවත් බුද්ධිමත් පින්නතුනි පින්නතියනි අද ආරම්භ කරන මෙම ධර්ම දේශනාව භාවනාවට මුල් තැන දෙමින් භාවනාව පිළිබඳව හඳුන්වා දෙමින් භාවනා පාඨමාලාවක් වශයෙන් මෙය කොටස් වශයෙන් දේශනා කරන බව කාරුණිකව දැන ගන්නේ කියලා පළමු කොට මතක් කරනවා. භාවනා පිළිබඳව මෙම දේශනා මාලාවෙහි පළවෙනි දේශනාව භාවනාව යනු කුමක්ද කියන හඳුන්වා දීමයි මේ දේශනාවෙන් සිද්ධ කරන්නේ. යම් කිසි දෙයක් පිළිබඳව හරියට අවබෝධයක් නැතුව කිසිම වැඩක් අපිට කරන්න බෑ. අවබෝධයෙන් කරන්නා වූ වැඩකින් තමයි නිසි ප්‍රයෝජනේ ලබා ගන්න පුළුවන්. කෙනෙකුට උදැල්ලක් දීලා කුඹරට බස්සලා ගොවිතැන් කරන්න කිව්වට ගොවිතැන පිළිබඳව ගොවිතැන් කිරීම පිළිබඳව අවබෝධයක් දැනීමක් නැති පුද්ගලයෙකුට කවදාවත් ඒ ගොවිතැන හරියට කරන්න පුළුවන්කමක් නැහැ. හැම දෙයක් පිළිබඳවම කියන්න තියෙන්නේ ඒකයි. එහෙමනම් යම් කිසි කාර්යයක් සිදු කිරීම සඳහා පළමුවෙන්ම ඒ පිළිබඳව අවබෝධ කරගත යුතුය. අද ලංකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම භාවනාව පිළිබඳව ඉතා විශාල කැමැත්තක් ඒ වගේම විශාල නැඹුරුවක් පවතින බව අපට පේනවා ආධ්‍යාත්මික දියුණුව සඳහා තමයි මේ භාවනාව යොමු වෙලා තියෙන්නේ. ඒ වුණත් සමහර අවස්ථාවල මාධ්‍ය වලින් පවා අපිට ඇහෙනවා මේ භාවනාව පිළිබඳව අනවබෝධයෙන් කතා කරන අවස්ථා. එක්තරා දවසක මං අහගෙන හිටියා භාවනා කරනකොට උම්මත්තකයන් බවට පත් වෙනවාය කියන ප්‍රකාශනයක්. ඒ වෙලාවේ මම පුදුමයටපත් වුණා ඇයි බෞද්ධයන් වශයෙන් මෙහෙම කියන්නේ කියලා. භාවනා කරනවා කියන්නේ කුමක්ද කියලා දන්නේ නැතුවයි කවුරු හරි ප්‍රකාශනය කරලා තියෙන්නේ. එබඳු ප්‍රකාශන කරනකොට සාමාන්‍ය ජනතාව මේ භාවනාවට බිය වෙනවා මන්දෝත්සාහි වෙනවා බුදුදහමෙහි ජීවනාලිය කුමක්ද කියලා ඇහුවොත් අපට කියන්න තියෙන්නේ භාවනාව කියන එකයි ඒක නිසා මේ මහජනතාව මේ භාවනාව කියන වචනේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි. ආන් එතකොට තමයි උනන්දුවක් ඕනෑකමක් උත්සාහයක් ඇති වෙන්නේ. භාවේති කුසලා ධම්මා ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා භාවනාව කියලා කියන්නේ කුසල් දහම් ආශ්‍රය කරමින් වඩවා ගැනීම දියුණු කර ගැනීමයි භාවනාව කියලා කියන්නේ එතකොට කුසල් දහම් වඩවා ගන්න අවස්ථාවේදී පුද්ගලයෙකුගේ දියුණුවක් මිසක් පරිහානියක් ඇති වෙන්න කිසිසේත්ම විදියක් පුළුවන්කමක් නැහැ. භාවනා කියන වචනය වචනාර්ථයේ ගත්තොත් වඩවා ගැනීම දියුණු කර ගැනීම කියන එකයි ඒකේ තේරුම. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එහෙමනම් අකුසල් දහම් වඩවා ගැනීමත් භාවනාවක්ද කියලා. ඔව්. ඒකත් භාවනාවක් තමයි. ඒවට අපි කියනවා මිච්ඡා දිට්ඨි භාවනා. එහෙම නැත්නම් මිච්ඡා භාවනා කියලා. මේ මිච්ඡා භාවනාව කිරීමෙන් කුමක්ද වෙන්නේ? සත්වයාගේ පරිහානියට පත්වීම සිද්ධ වෙනවා. දැවීම, තැවීම, පිරිහීම සිද්ධ වෙන්නේ මිච්ඡා භාවනාව තුළින්. ඒක නිසා බෞද්ධ ජනතාව මිච්ඡා භාවනාව නෙමෙයි කළ යුත්තේ සම්මා භාවනාවයි. බුද්ධිමත් අය විසින් කළ යුතු භාවනාව කුසල භාවනාවයි. අකුසල භාවනාව කියන එක අනායාසයෙන්ම සාමාන්‍ය ජනතාව තුළ පවතින දෙයක්. නිතරම අකුසල ධර්මයන්ට බර වී සිටින සමාජය, රාගය, ද්වේෂය, මෝහය තුල තමයි ජීවත් වෙන්නේ අනායාසයෙන්ම ඒ වැඩිගෙන යනවා විරියේන දුක්ඛං අච්චේති දුකෙන් අත මිදෙන්න නම් වීරියක් අවශ්‍ය කරනවා එහෙමනම් වීරියකින් යුක්තව කරන භාවනාව තමයි කුසල භාවනා කියලා කියන්නේ ආන් ඒක තමයි බෞද්ධ භාවනාව කියලා කියන්නේ ඒ කුසල භාවනාවන් අතර සතිපට්ඨාන භාවනාව ඊටාම ජනප්‍රිය වෙලා තියෙන භාවනාවක් නිවන් දැකීමට අවශ්‍ය කරන ඒකායන මාර්ගය සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ සම්මා සතිය ඇති කරගෙන ඒ සම්මා සතිය පිහිටවා ගන්නවා කොතෙන්ද ලෝකයට සති අදිඨාන භාවනා. එතන සති කියන වචනය පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. සති කියලා කියන්නේ නාමයක්, චෛතසිකයක්. මේ සති කියන නාමයෙන් සිදුවෙන්නේ කුමක්ද? සිහිපත් කර දීම. තමා දන්නා වූ දෙය යලිත් යලිත් සිහිපත් කර දීම තමයි සති කියලා කියන්නේ. දන්නා වූ නරක දේවල් සිහිපත් කර දීම මිච්ඡා සතියයි. දන්නා වූ හොඳ දේ සිහිපත් කර දීම සම්මා සතියයි. ආන්ගේ සම්මා සතිය තමයි අපි ලෝකයට පිටවා ගන්න ඕනේ. සති ප ဋ ාණ භාවනා කියන්නේ ආන් එකයි. සම්මා සතිය කියලා කියන්නේ යථාර්ථය දැක්කා වූ තැනැත්තා යලිත් යලිත් යලිත් යලිත් එම යථාර්ථයේ දකිමින් ජීවත් වෙනවා කියන එකයි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. කයට අනුව යථාර්ථයේ දකිනවා. කාය අනුපස්සන. වේදනාවට අනුව යථාර්ථයේ දකිනවා. වේදනා අනුපස්සනා සිතට අනුම යථාර්ථය දකිනවා චිත්ත අනුපස්සනා ධර්මයට අනු යථාර්ථය දකිනවා ධම්මානුපස්සනා මේ මේ විදිහට ඒකායන නිවන් මාර්ගයේහි සති පට්ඨාන භාවනාව සිදු කරන ආකාරය ඉතාම පැහැදිලිව බුදු පියාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා එතකොට මේ සතිපට්ඨාන භාවනාව තුළින් කුමක්ද සිදුවෙන්නේ? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං එතකොට කෙලස් තවන වීර්යෙන් යුක්තව ආතාපි සම්පජානෝ මනා දැනීමෙන් යුක්තව කාය කායේ කායානුපස්සී විහෙරති. කයට අනුව බලමින් වාසය කරනවා. එතකොට සිද්ධ වෙන්නේ කුමක්ද? විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ පිළිබඳව තියෙනා වූ ඇලී මහා ගැටීම විනේය කියලා කියන්නේ පහ වෙලා යනවා ඇත්තට මේ ඇලීම ගැටීම ඇති වෙන්නේ කුමක් නිසාද කියන එක දැන් පැහැදිලි. කය පිළිබඳව වැරදියට දැකීම නිසා කය පිළිබඳව මිච්ඡා සතිය ඇති කර ගැනීම නිසා ඇලීම ගැටීම ඇති වෙනවා. එහෙමනම් සතිපට්ඨානය තුළින් කය පිළිබඳව සම්මා සතියෙන් ජීවත් වෙනකොට විනේය අභිජ්ජා දෝමනස්සං අවිජ්ජා කියලා කියන්නේ දැඩි ඇලීම, දෝමනස්ස කියන්නේ ගැටීම. මෙන්න මේක තමයි තණ්හාව කියලා කියන්නේ. ආන්ගේ තණ්හාව නැති කරගන්නා වූ ක්‍රමය තමයි ඒ කායානුපස්සනාවෙන් පළමුවෙන්ම බුදු පියාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට භාවනා කියන වචනයේහි තේරුම වඩවා ගැනීම, දියුණු කර ගැනීම බෞද්ධ භාවනාව කියන්නේ කුසල් වඩවා ගැනීම දියුණු කර ගැනීම. එතකොට ප්‍රධානම කුසලයේ තමයි සතිය. බුදු පියාණන් වහන්සේ අවසාන ධර්ම දේශනාව වශයෙන් අවසාන බුදු වදන වශයෙන් දේශනා කළේ කුමක්ද? සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා සිහියෙන් ජීවත් වෙන්න සිහියෙන් ජීවත් වෙන්න හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමේවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන භික්කවේ සම්පාදේත මහණෙනි මේ ලෝකය වය ධම්මා සංඛාරා විනස් වන සුළුයි ඒක නිසා අප්‍රමාදීව ජීවත් වෙන්නේ කියලා මොකද්ද මේ අප්‍රමාදීව ජීවත් වෙනවා කියන්නේ සම්මා සතියෙන් ජීවත් වෙනවා කියන එක. එහෙමනම් කුසල් දහම් අතර ප්‍රධානම කුසල ධර්මයේ තමයි සතිපට්ඨානය අප්‍රමාදීව ජීවත් වීම ඒකායන නිවන් මාර්ගය ඔන්න ඕකයි සත්ත බොජ්ජංගය ගත්තාම සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා මහා බෝධියේවත් මහා ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරන අංග හතක් තියෙනවා ඒ අංග හතෙන් පළවෙනි අංගය මොකක්ද? සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියන්නේ කුමක්ද? සතිපට්ඨානය. සිහිය පිහිටවා ගැනීම. සම්මා සතියෙන් යුක්තව අප්‍රමාදීව ජීවත් වීම. එහෙමනම් මහා ප්‍රඥාව ලබා ගැනීමට එකම එක ක්‍රමය තමයි සතිපට්ඨාන භාවනාව. ආන් ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා. සත්වයාගේ විසුද්ධිය හෙවත් සිත පිරිසිදු කර ගැනීම සඳහා එකම එක භාවනාව සතිපට්ඨාන භාවනාවයි. මෙන්න මේ පිළිබඳව අවබෝධයක් නැති අය සමහර අවස්ථාවල කියනවා සතිපට්ඨානේ පමණක් නෙමෙයි තවත් ක්‍රම හා විදි තියෙනවා ය නිවන් දකින්න කියලා. නෑ පින්වතුනි. කවදාවත් ඒක වෙන්න විදියක් නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දෙයක් කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. එකම එක ක්‍රමයයි තියෙන්නේ. එකම එක ක්‍රමයයි තියෙන්නේ. ක්‍රමවේද දෙකක් නැහැ. ඒ ක්‍රමේ තමයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එහෙමනම් ඇලීම ගැටීම දෙක නැති කරගන්න තියෙන එකම එක ක්‍රමේ තමයි කයට අනුව වේදනාවට අනුව සිතට අනුව ධර්මයට අනුව අප්‍රමාදීව සතියෙන් යුක්තව ජීවත් වෙන එක. සතිපට්ඨාන භාවනාව කියන්නේ ඔන්න ඕකයි. භාවනාව කියන වචනේ තේරුම කුසල් දහම් වඩවා ගැනීම. එතකොට යම් කිසි කෙනෙක් භාවනා කරනකොට උන්මත්තකයන් බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ මෙන්න මේ ටික නොදන්න නිසා. සදාචාර සම්පන්න සමාජයක් බිහි කරන්න නම් ජනතාව තුළ චින්තන විප්ලවයක් ඇති කරන්න ඕනේ. විප්ලවය කියන වචනේ තේරුම නැගීගෙන යනවා කියන එකයි. නැගීගෙන යනවා. මොනවද අපි නංවා ගන්න ඕනේ? සිතවිලි. ඉහළට නංවා ගන්නවා කියන්නේ දිනු කර ගන්නවා කියන එකයි. එහෙමනම් සිතවිලි දිනු කර ගැනීම තමයි චින්තන විප්ලවය කියන්නේ භාවනාව කියන්නේ තොන්නෝකයි. විප්ලවය කියන වචනේ විරුද්ධ වචනේ මොකක්ද? ප්ලවය කියන එක. ප්‍රවය කියලා කියන්නේ පහලට ඇදීගෙන යනවා. එහෙමනම් පහලට ගසාගෙන යනවා කියන එකයි. පහලට ගසාගෙන යනවා කියන්නේ පරිහානියටපත් වෙනවා කියන එකයි. ප්‍රවය කියලා කියන්නේ සමාජයක් පරිහානියටපත් කරන එක විප්ලවය කියලා කියන්නේ සමාජයක් දියුණු කරන එක. එහෙමනම් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගා ගැනීමට නම් අපි මිනිසෙන් තුළ කුසල භාවනාව ඇති කරන්න ඕනේ. කුසල් දහම් ඇති කරගෙන එය දියුණු කරගන්නා වූ ආකාරය මිනිසුන්ට කියා දෙන්න ඕනේ. ආන් ඒක තමයි අප්‍රමාදීව ජීවත් වෙනවායි කියලා කියන්නේ. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සම්මා සතිය ජීවිත පැවැත්මට යොමු කරගෙන ඒ ජීවිත පැවැත්ම දෙස යථාර්ථයේ දකිමින් ජීවත් වීම තමයි සති ප ဋ ාණ භාවනා කියලා කියන්නේ. කුසල් දහම් දිනු කර ගැනීම. මේ කුසල් දහම් අතර අපට ඊටාම අවශ්‍ය වෙන කුසල දහම කුසල් දහම් තමයි දුකෙන් අත මිදීමට අවශ්‍ය කරන්නා වූ කුසලය. මොකද්ද මේ කුසලය? යථාර්ථය අවබෝධ කරගන්න එක. සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය සඳහා අවස්ථා හයක් මේ හතක් පෙන්වුම් කරලා තියෙනවා සත්‍ය බොජ්ජංගය කියලා. සත්‍ය බොජ්ජංගයෙන් පළවෙනි බෝධියංගය මොකද්ද? සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ තමා දැනගත්තා වූ හොඳ දේට අනුව ජීවත් වෙනවා කියන එකයි. තමා දැනගත්තා වූ හොඳ දේට අනුව ජීවත් වෙනවා කියන එකයි. ආන් එතකොට ධම්ම විචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියන අංගම අංග හතම වැඩිගෙන යනවා. ඉතින් ආන් ඒක නිසා මේ අවස්ථාවේදී මම භාවනාව පිළිබඳව ඊටාම කෙටියෙන් හැඳින්වීමක් තමයි ප්‍රකාශ කළේ. මොකද මේ හැඳින්වීම පිළිබඳව භාවනාව පිළිබඳව අවබෝධයක් නැති අයට මේ භාවනාව හරියට කරගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා අපි ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව කියන මේ ගුණධර්මයන් තමාගේ ජීවිතය තුළ ඇති කරගෙන සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය කරන මේ ගුණධර්මයන් අනුව යම් කෙනෙක් ජීවිතය ගත කරනවා නම් ආන් ඒතනත්තා භාවනානුයෝගීව ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා සියලුම බෞද්ධ ජනතාව ಗುಣධම් වලින් පෝෂණය විය යුතුයි. ಗುಣධම් ඇති කරගත යුතුයි. එහෙමනම් මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා මේ දේශනාවේදී සියලුම බෞද්ධ ජනතාව පමණක් නෙමෙයි සැපට කැමති, දියුණුවට කැමති සියලුම ජනතාව කුසල භාවනාවෙහි යෙදිය යුතුයි, ಗುಣධර්ම දියුණු කරගත යුතුයි කියන ප්‍රකාශනය කරමින් මේ දේශනාව સમાપ્ત කරනවා ඔබ සෑම දිනාටම ಗುಣධර්මයන්ගෙන් පෝෂණය වීම සඳහා මේ සුළු දේශනාව ශක්තිමත් වේවා කියන ආශිර්වාදයෙන් මාගේ දේශනාව સમાપ્ત කරනවා ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරකවරණයි